ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ආරම්භක භාවනාව කරන්නට ආරම්භයෙන් ඉස්සසියුම් අවස්ථාව කරන විට කකුල් වේදනාව සඳහා මම විකල්ප දෙකක් හොයා ගැනීම. භාවනා කරන ඉරියව වෙනස් කිරීම. භාවනා කොහොම උපදවාගෙන මේක ටික වෙලාවක් නැවත ආරම්භයේ සියුම් අවස්ථාව කරා යන්න. දෙක එන වේදනාව ගැන මානසිකාරය යොදවා ආරණාව කරගෙන යනවා. මේ නැවත ආරම්භණයෙන් සියොම් අවස්ථාව කරන අවස්ථාව කරා යන්න අමාරුයි. අවධික වේලාවක් වේදනාව කකුල් දෙක පුරාම ඇතිවි යන කරෙන් එය යන අවධානය යොමු කිරීම අපේ වන අතර ඉසකට අලබල වෙන්නේ. විශේෂ කරගත යන්නේ. දීර්ඝ කාලීන භාවනාව දිනපතා කොමන විකල්පයක් අනුගමනය කරන්නේ ඔබ වහන්සේ ඉස්සරවගෙන අවවාද ශික්ෂා කරනවා. අර පළවෙනි කල්පේ තමයි පුදුවේ වාඩි වෙන එක සතියට සමාධියටයි පක්ෂග්‍රාහී සතිය සමාධිය හොඳට පවතින. දෙවෙනි විකල්පයේ වේදනාවක ස්වභාව ලක්ෂණ දැනගන්න. වේදනාවට හිත දැම්මට පස්සේ අර ඒ ඒ අතින් තමයි ළඟ තියෙන ඕනනම් අර භාවනා ලබාගත්ත විවේකෙත් තියෙනවා. දැන් වේදනාව ඇවිල්ලා කොච්ච දාන. කොච්ච දානකොට මේක තැනක තියෙනවා දකින්න. ඒ හරහා තමයි දන්නවා මගේ හිත කෙලෙසිලත් නැහැ. මම සතියක් තියෙනවා සමාධියක් තියෙනවා උඩ වේදනාව ගන්න. මේක තියා බලන්න මුළු ඇඟම මේකට සම්බන්ධ වෙලා ඔළුවත් අද වෙලා. මේ වේදනාවෙන් කියන ඔබ කොච්චර භාවනා කරන එක බලපන් මගේ ධර්මකම මම ඔබට මේ මේ දේවල් කරනවා කියලා වේදනාව ඇවිල්ලා තමයි පෙන්වන්න පටන් ගන්නවා යාගේ රංගනේ. ඒකට යාට වේදනා චෛතසිකය කියන එක මෙතන කියන්නේ අත දුක් වේදනාව. දුක් වේදනා චෛතසිකය කියන්නේ වෙනද වැඩිය ලොකු ගැඹුරකට යනවා. මුල දැක ගන්න පුළුවන්. මුල එන්නේ අර සතියින් ඉන්නකොට එහිමීට එහිමීට ඇවිල්වල එන්න බඩ වෙලාවක අපි අර සතියේ උතුම් මාර්ග කරන්නේ නැහැ. ඉරියව් මාර්ග කරන්නේ නැහැ. සතියෙම ඉඳගෙන අර විවේකෙම ඉඳගෙන වේදනාව කියපාන. ඉතින් ඔක ටික ටික ඇවිල්ලා ඇවිල්ලා නලියලා නලියලා නලියලා මුළු ඇඟටම ගිහිල්ලා හිතත් ඔරුවක් තෝන්තු වෙලා ඒත් අපිට පුළුවන් වේදනාව ඉන්න. මේ දේ භාවනායේ තියෙන උත්කෘෂ්ඨම සුවිශේෂී අවස්ථාවක් වේදනාවේ ඉන්නේ වේදනාව ආහාරයක් කරන වේදනාවේ මුල මැද අග පෙළෙන හැටි, තවන හැටි, කරදර කරන හැටි හොඳට බලන්න. ඉතින් මේ අවස්ථා දෙකෙන් අපිට හැමේ ලාභ දෙකක්. පළවෙනි එකේදී සතිය සමාධිය ප්‍රමුඛතාවය දීලා තමන් ඉරියව් වෙනස් කරනවා. දෙවෙනි එකේ ඉරියව් වෙනස් කරන්නේ සතිය සමාධිය තියෙන සතිය සමාධිය වැඩ ගන්න වේදනාව ඇවිල්ලා අපි තවන හැටි, වේදනාව වෙලා අපි පෙළෙන හැටි නිකන් බරපතල පරිශනා කරන කෙනෙක් වගේ තමගේ කාය ජීවිතය පූජා කරලා වේදනාව වදසින හැටි බලනවා. ඉතින් මේ දෙකේදී ඒ වේදනා චෛතසිකය දුක් වේදනා චෛතසිකේ නිසා මට කියන්න හිතෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට දෙවැනි පියවර බොහොම ආසන්න පියවරක්. කෙටි මාර්ගයක් දෙනවා. දුකේ තියෙන පෙළෙන ස්වභාවය, දුකේ තියෙන තබන ස්වභාවය එන්න පටන් ගත්තට පස්සේ ඒක මම මාගේ කියාගත්තොත් හරි ලැජ්ජාවක්, හීනමානයක්, ඉච්ඡාමංගත්වයක් වෙනවා. මුත් මේ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් මේ වේදනාව ඇවිල්ලා කරදර කරන හැටි අපි මේ දවස පුරා ඉරියව් මාරු කරන්නේ දුක්ඛ සත්‍ය නැති කරගන්නනේ. ඔය අවබෝධ වෙන්න හදන දුක්ඛ සත්‍ය දකින්න නැති වෙන්න නෙමෙයි ඉරියව් මාරු කරන නිසා සර්වචනසේ කියනවා. උඹලට මාන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරගන්න ප්‍රධානම දේ අර වගේ වෙලාවක මේ මායයට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ මේ දුක ආවට පස්සේ ඒකත් එක්ක ඒකට මොන දීගෙන ඉන්න ඕන එක සහලවන හැටි බලන්න. පෙළන හැටි බලන්න. තවන හැටි බලන්න. අනේ ඒකට වෙනව කවදා මෙලෝ යකෙකුට මේ කරන්න බෑ. කරන්නෙම ඒක ඉක්මවල වෙන තැනකට ගිහිල්ලා එක්කෝ ඒකට තෙල් ගානවා අත ගන්න නැත්නම් ඉරියව මාරු කරනවා ඒකල කියන මොකටද ගාන කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක ආවම අයියෝ මට වෙන පුටුවක් නැද්ද උස කුටුවක් කුටුවක් කොටයක් නැද්ද කියලා අහනවා බාහක් නැද්ද කියලා අහනවා මදුරවන්න ගන්න මේකට ත්‍රිශෝක්තියක් තියනවාද කියලා නිකන් හිතන්න බෑ ඊතර දුරට ඇරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යනවා දුක එනකොට ආවොන්න ඔබ එන්නේ කොහොමද මං ආවා ආවා කියලා දුක එනකොට කියන අයියෝ පිටු කතා කරනවා දැන් බෑ පොඩ්ඩක් එන තව චුට්ටකින් එන්න මම පොඩ්ඩක් ඉරියව් මාරු කරලා බලන්න. ඕක තමයි භාවනා ලෝකේ තියෙන ජෝක්ස්. මං කියන්නේ හැම කෙනාටම වෙන පළවෙනි සැරේ දුක හරහා යන්න පුළුවන්. මං කියන්නේ හැමදාම අටිතද කරගන්න. නැත්නම් බෝල් සද කරන්න. ඊට ටිකක් දුරට අද කාගෙන යන්න. අනිතර ටිකක් දුරට දැස කන්නකට ඔබ හොඳට මොකද තේන්නේ යෝග ව්‍යායාම වල. යෝග ව්‍යායාම අමාරු ආසනයකට ගියාම ඇඟ කිටි කිටි ගන්න. ජහට ගලවලා දාන්න හිතෙනවා. නමුත් මේ ආසනේ ඉඳගෙන දෙසරක් විතර හුස්ම ගන්නකොට අර හිමීට හිර කරලා අල්ලගෙන ඉන්න පුළුවන් වෙනවා. අනිත් දවසේ ආයසනයක් එතන ගිහලා තුන හතරක් හුස්ම ගන්නකොට අට වැඩි ආසනේ අල්ලගෙන ඉන්න පුළුවන්. අන්තිමට ගිහලා බලනකොට අර ඉතා දුෂ්කර අමාරු ආසනේ පවා හුස්මෙදී අර පරි ටිකක් මල්ලකට දාලා පොළවේ තට්ටු කරනවා වගේ පටල කරලා හරි ගැසලා දෙනවා. ඉතින් සා මේ පැමිණෙන දුක භාවනාවේදී මම කියන්නේ විපස්සනාදී සමතේදී ඔක එච්චර කියන්න බෑ. පැමිණෙන දුක් පැනිරහයි කියලා මම දන්නේ සිංහලයා කොහෙන් හොයාගත්ත වචනයක්ද කියලා කටේ අත දාන්න වදින ඒ වචනේ. මම දැන් අපේ අම්මා ඒ අතින් පුදුමාකාර කරක්ටරය. මම දා මොනවාරි මොනවාරි කියපුවා කියනවා පැමිණිච්ච දුකටත් ඒක රණ්ඩු කරන්නේ ඒකේ පැනිරහක් තියෙනවා. මොකද මේක ඔබට ආවේ නිකෝ වෙලාවට ආවේ. ඒක විඳින්න පුළුවන් නිසා ඇවිල්ලා තියෙන විඳපන්. කවදාකවත් ඉදිරියට බැරි දුකක් එන්නේ නැහැ. අපි අර දින හීනමානේ නිසා ශරීරෙක තියෙන ආශාව නිසා ජීවිතේ තියෙන ආශාව නිසා චි මම මෙච්චර දන් දීපු කෙනා සිල් රැකගෙන මට මොකටද දුක එන්නේ කියලා හිතන. ඒ වගේ වුණා භාවනා කරන්නේ පළවෙනිම තියෙන දුක්ඛ සත්‍යය. ඉතලම අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය තමයි. ඉතල දුක එනකොට කියනවා චි මොකද මං හොයාගෙන ආවේ මං මට එන්නේ තියෙන්නේ මේ සැප. කිසිම ආගමක කිසිම ආගමක දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා නැහැ නේ. ඕනේ ආගමක් කියන්නේ දෙයන්නාසේ අදහන්න උඹට ස්වර්ගය ලැබෙනවා. යල ජීවී හමුදාව සියල්ල පව සමා කරන්න පුළුවන්. බුදුදහමෙන් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් දුක්ඛ සත්‍ය තියෙන ඕන. ඉරියව් මාරු කරන එක තමයි මේකට තියෙන ප්‍රධානම බාධා. ආධුනිකයර කියනවා ඉරියව් මාරු කළා හරි කමන්නේ යම් ප්‍රමාණයක් සත්‍ය සමාධිය වඩා. සත්‍ය සමාධිය වැඩුවට පස්සේ අඬුවට අහු වෙනවා නම් ඔද්දි පහිනකම් අල්ල මිරිකන එකයි තියෙන්නේ. චරිචුරු ගාද්දි මිරිකන්න. ඉතින් ඒකට පුතු නැගිටිනකොට ආය මොකුත් නැහැ උණ බහිනවා. ඩෙන්ගු වගේ. උණ බෑලා ඒක ඒ දුක ඉවර කරනකොට පස්සේ අර යෝධ බල යෝධ වීරිය එනවා. හෙට මට පිට වෙදී දුකක් එනවා නම් හොඳයි කියන තරමට එනවා ශක්තිය. ඒක ඇත්තටම අර භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඇති වෙන ඒ තල තුනක් අතර තමන්ගේ තියෙන මේ ක්‍රමසහ විදි සරේ සම්බන්ධතාව ඉඳපස්සන ඒ දුක ඉඳපත ඒ විදිහට බලන ඊටසේ දැන් මනසෙම ඉඳන දානවනේ ප්‍රයත්න කියලා ඒක කොහොමද ඒක තමයි දුකක් පානවල දෙතාවරම මෙහි කරන්න පැමිණිච්ච දුක බලන්න ඕනේ යටින් තියෙන අනුසය බලන්න බුදුජානනාංශයේ සල්ල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහානි මේ කකුලට උලක් ගන්නවා සල්ල කියලා කියන්නේ බ්‍රික් උලක් කියන එක අනොත් වේදනාවක් මම නෑ කියන්නේ නෑ ඔබ නිකමට හිටපන් එතනම තව උලක් ගන්නොත් මොකද වෙන්නේ කියලා කියලා අහනවා එදාට අපිට ඉවසන්න බෑ. නිසා දුක තමයි උල. දුක පිළිබඳ තියෙන द्वේෂය තමයි දෙවෙනි උල. ඒක හිතෙන් දාන එක. එන द्वේෂිත වේදනාවට දෙන द्वේෂය දෙවෙනි හිතෙන් දාන එක. කර එක නම් පිට එක නම් මේ සීතලක් නැචවස වර්ෂා බාහිර හේතුවක් නිසා. මේ දෙකේ තම දරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා ඉස්සලාම දුක මෙනෙහි කරන්න ඕනේ. සාමාන්‍ය අපි කියන කායික දුක. ඒකට යටින් තියෙනවා මේකට නොදකින් අපතන් කියලා පටිගේ මේ දෙක වෙන් කරගත්ත දවසේ මේ මනුස්සයා තමන්ගේ මනසවත් තමන්ගේ දුකවත් නෙවෙයි අරනේ මානවයා මේ කරන විකාරය තියෙනවා. මානවයා හැම වෙලාවෙම දුක අයින් කිරීමේ සැපසීමේ පිස්සු විකාරයක දුවන. එනිසා ගමන කවදා ඍජු නැයක වක්‍රමයි කැලකි කැල කියන්නේ දුකට ද්වේෂය. ඒක නිවට විතරක් නෙවෙයි මේ දුක ඇති කිරි අසවලා කියලා ඒ මනුස්සයා ද්වේෂ කරනවා. ඊට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ මේ හැම පරිේශණයකටම හේතුවක් මේ වයින් හැම අලුත් දෙයකටම හේතුව මේ වර්තමානයේ තියෙන දුකට තියෙන ද්වේෂය නිසා. අපි හිතන්නේ පරිේශන වලින් නව ක්‍රම වලින් අපිට මේ දුක නැති කරන්න පුළුවන් වෙයි. නැත්නම් අපේ දරුවන්ට ඒක නැති කරන්න පුළුවන් වෙයි. මගේ කාලකන්නිකම නිසා මේ දුක ඇවිල්ලා තියෙන්නේ කියලා කවදාකවත් අර පැමිණිච්ච දුකට මුහුණ දෙන්න බැරි යටින් ඒක පිළිබඳව තියෙන අර්ථකථන. يعني පටික සංඥාව ඒක දැකගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවට කිඹුල කන ඉවරන්න පුළුවන් මේ කොහිල කටවයින් එක තමයි ඉවරන්න බැරි. අර හිතෙන් දාන ද්වේෂය දැනගත්ත පස්සේ ඒ තනි කර තමන්ගේ හිතෙන් දාන එක. ඒකසාරි විස්තරය ආනපාන වගේ නෙවෙයි මේ රූප භාවනාවක් වෙන අරූප භාවනාවේ අරූප ධර්මත් එක්ක කරනකොට දෙතාවර වෙලා වැඩේ යන්නේ මේ දෙක අර ඉදිච්ච කෙලිය පොත්ත ගලවන්න වගේ කායික දුකයි ඒක යට වැඩ කරන අනුසේ ධර්ම ටිකයි වෙන් කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඇත්තට මේකේ කිසිසේත්ම නොදැවිය හැක්කක් නැහැ. වේදනාව කියන එක තන්නේ කර වේදයක් බවට පත් වෙනවා. ප්‍රතිවේදයක් අවබෝධයක් බවට පත්